සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි අත්ථයන් සිද්ධාන්තං සරණං සරණං ගච්ඡාමි සතියං තිබං සරණං ගච්ඡාමි සතියං තිසංඝං සරණං ගච්ඡාමි وسلم මේ සිංහවත් ඥාන දෙලකටම වාගේ සංසක් සම්ලේ කියලා පාරිච්චේ සම්බන්ධය. ඉතා පැහැදිලි අවබෝධයක් මෙන්න සංසක් සම්ලේ අනිත්‍ය සහ අනාත්ම ස්වરૂපයේ පිළිබඳ අවබෝධයක් මේ වෙන විට අසමන්නට තිබෙනවා. ඊට පස්සේ අපි සංසක් සම්පස්නාවන් අලලලා දේශනාවක් ඉදිරිපත් කළා ඒ අනිත්‍යකෝණාත්ම ප්‍රදර්ශනයට අනුකූලව සිදු අනුපස්මාත වෙන සමාධි අනුපාන සම්පස්සා ගන්නට අවශ්‍ය වන නිසා. එයින් පස්සෙ අපගේ සතේ ප්‍රකාශ කළේ විමුක්ත පරිපාලනයේ ධර්ම වූ නිවන ලැබීම සමත් අපවිතින් අනුවර්තනය කළගත යුතු ධර්ම පහක් පිළිබඳ විස්තරයක් සාධාරණ විදිහට සමාන කරනවා කියන මේ ධර්ම පහ පිළිබඳ විස්තරයි. විශේෂයෙන් එයින් අපි අදහස් කළේ තුමනේ නිදහනන්නේ ඇති අනුපාදකම් සකසා ගැනීමේ ගාතකයේතු බවයි මම ප්‍රකාශ කළේ. මේ ධර්මය මේ තුන්වත අහන්න ඕනේ පාසල ළමන විභාග පාස් වෙනට ඉගෙන ගන්න කාර්යය නෙවෙයි. අපේ ධර්ම කර්මය අවශ්‍ය අදනවා නෙවෙයි සංඥා ස්කන්ධය ගොඩගසා ගන්නට උත්සාහ කරනවා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කර තිබෙන්නේ ලෝකමානව විස්තරයේ ධර්මයන් දේශාමයේ මෙත්තරණාය නෝදානස්සාය කියලා. මේ ධර්මයේ මම මහණෙනි දේශනා කරන්නේ මෙත්තරණාය මේ සංස්කාර දුකින් ඈත් වීම සඳහා ඉතර වීම සඳහා නෝන මේ නෝදානස්සාය මේ ගම්මණය කිරීම සඳහා නෙවෙයි. අප මේ ආයතන ධර්ම කරුණා දෙන සිය අදහස්ම අපේ සිිතට දෙනයි. නිස්සාරණාය නෝගහනස්සාය. නිස්සාරණාධාසයේ සිිතට දෙන. කෙලින්ම නිර්වාණ ධාතෝ කෙනා දීමේ අභිලාෂය. එම නිසා මේ ධර්ම කරුණා ඉගෙනගෙන කායෝගික වශයෙන් මේවා ක්‍රියාත්මක කරන්නට. එසේ නැතුව මේ ධර්ම ඉගෙන ගැනීම නැති තේරුමක් නැහැ. අද අප ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන එකක් සම්පස්නාවම අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය තුළින් ඒ අනුපස්නා තුළ තුළින් පහ ඊට පස්ව පැවැත්වෙන අනුපස්නා හතර ඇති කරගත යුත්තේ කෙසේද කියන ගැන සරණක විස්තරය. අනුපස්නා කියන වචනයේ තේරුම නුවණින් දැකීම නුවණින් නැවත නැවත විමසීම කියන අදහසයි. නුවණින් දැකීම කියන එකයි වඩාත්ම සුදුසු. එතකොට විශේෂයෙන් අපි ඒකෙන් අදහස් කරන්නේ ඒ අනුපස්සනා තුළින් පවතිනා වූ වැරදි සංඥා හෝ වෙනත් වැරදි අදහස් තිබේ නම් එම සංඥා එම අදහස් ඉවත් වන ආකාරයෙන් නුවණින් අනුපස්සනාය නැවත නැවත විමසීම සහ දැකීමයි අනුපස්සනා කියන කේ සාමාන්‍ය අදහස. අනිත්‍යානුපස්සනං භාවින්සෝ නිස්සකණං පජහති කියලා පටිසම්භිදානාවේ පාරණේ දැක්වෙනවා. අනිත්‍යකණ්ණාව යම් කෙනෙකුගේ අනිත්‍යානුපස්සනං භාවින්සෝ නිස්සකණං පජහති. අනිත්‍යානුපස්සනාව යමෙක් ධර්මයට භාවිතා කරනවා නම් ඒ භාවිතා කිරීම තුළින් නිත්‍ය සංඥාව, නිත්‍යය කියන සංඥාව, වැරදි සංඥාව පජහති ඈත් කරනවා. ඈත් වෙනවා. අපේ සිත්වල කාර්යය කියනවා මෙවැනි වැරදි සංඥා. ඒවට කියන්නේ සංඥා දෙකල්ලාස්තිය. විසංගලාස කියන වචනේ තේරුම සිංහල වචනයක්. අන්තම සිංහල වචනේ විපර්යාස කියන අදහස. අපේ සිත්වල මේ අනිත්‍යය උත්සය කියන වැරදි සංඥාවක් තියෙනවා. වැරදි විපරීත සංඥාවක් තිබෙනවා. ඒ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිස්ස විපල්ලාස කියන මේ විපර්යාස අදහස් විකුත්ත විකුත්ත අදහස් අපේ සිත්වල කාර්යය කියන්නේ. සංඥාව නැත්නම් සිත්යෙන් සිතින් නැත්නම් වැඩි දෘෂ්ටියකින් අපල ලබන්නේ. අනිත්‍ය සංඥාව අනිත්‍යම සත්‍යනාව යන හරියට භාවිතා කළා නම් බහුලීකරණය කළා නම් ඔහුගේ සිත්වලින් මේ නිත්‍යය කියන වැඩි නිත්‍ය සංඥාව සංඥා විකල්පයක් අයින් වන්නට. එනදීම තමයි දුක්ඛානුපස්සනන් භාවයේදී මොකද්ද මේ කියන්නේ? දුක්ඛානුපස්සන භාවනක සසකන්‍යම කයහති දුක්ඛානුපස්සනාව භාවිතා කරපු කෙනෙකුට මේ සංස්කාර දුකයි සුඛයි යහපත් යහපත් කියන අදහස අයින් වෙන්න ඕන අනත්තානුපස්සන භාවනක ඕ ආත්ම සංඥාව අත්ථ සංඥාම් පදහති ආත්ම සංඥාව දුර වෙන්න ඕන එහෙම නැත්නම් මේ අනුපස්සනා හරියට පුරුදු නැහැ. නිත්‍යදාන අනුපස්සනා භාවයෙන් තෝ මොකක්ද කියන්නේ? හ්ම්? නිත්‍යදාන කියන්නේ මොකක්ද? කලකිරීම. ඒ නිත්‍යදාන අනුපස්සනා භාවයෙන් තෝ නන්දියෙන් පදාහති නන්දිය කියන කන්නේ නැතුන නන්දිය කියන තේරුම සත්‍යීක තණ්හාව. ප්‍රියයක් සමිත කෘෂ්ණාව මේ සංස්කාර කියලා කියනවා කෘෂ්ණාව. ප්‍රියයක් දැක්කිය, කෙලිය, අනුසල්ගතනයි. මේ විචිතානුපස්සනාව හරියට අපි භාවිතා කරන අපේ සිත්වලින් මේ සංස්කාර කෙරෙහි පවත්නාව මේ සත්‍යයේ කුස්නාව අයිමන්නතෝ. නැත්නම් අතන විචිතානුපස්සනාව සාර්ථක වශයෙන් සිදුවලා නැහැ. විරාගානුපස්සනම් භාවෙන්තෝ කොහොමද බොන කියන්නේ? ඔව් සාගම් සජාති විරාගානුපස්සනාව හරියට වෙනකොට මේ සංස්කාර කරගෙන තියෙන ඇලීම අපගේ සංකාන තුළින් ඉවත් කරන්න ඕන. නිරෝධාන පස්සනම් භාවයනක නේ නිරෝධාන පස්සන භාවිත කරන මොකක්ද කියන්නේ? නිරෝධාන පස්සනම් භාවයනක සමදයන් සදහති. නිරෝධාන පස්සනාව භාවිත කිරීම තුළින් සම්මතය කියන එක අයින් වෙන්න ඕන. අපි ඒක ඉස්සර කරන්න නම් අස්සෝ. පටිච්චසමුප්පාදන භාවිනතෝ පටිච්චසමුප්පාදය කියන්නේ අතහැරීම පටිච්චසමුප්පාදන භාවිතා කිරීම තුළින් ආදානම් පදහති මේ ආදානේ උපාදානේ අල්ලා ගැනීම අතහැරෙන්නට ඕන. මේ අතහැරෙන ආකාරයෙන් අපේ භාවනාව දියුණු වෙනවා. නැත්නම් අපි එතනම නිවනට අපි සමීපවන්නේ නැහැ. එම නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අනුපස්සනා තුන තුනේ පසුව කියන මෙත්තාන විදාගාන විරෝධාන පටිච්චසමුප්පාදාන කියන අනුපස්සනා හතර මත කරගත යුතු ආකාරයේ අපි සියලුම කරගන්නට අදෝස්සා ගන්න. විශේෂයෙන් මේ භාවනාව දිනුන අය සිටින අය සෑම කෙනෙකුම මේ භාවනාව කරන්න ඕන. හේතුව මේ ආසස්සන්පස්සනාව තියෙක සීග්‍රම දියුණු වෙනවා නම් එයා රහත් වෙනවා. අනාගාම කෙනා බවක් ඉල්ලන පාදිනවා. එනිසා මේ සස්සන්පස්සනාව අපේ සිත් වල දියුණුවන්නට ඕන සෑම කෙනෙක්ම අද දවස පුරාම මේ අනුපස්සනා හත වැඩිම ආකාරයෙන් ත්‍රිලක්ෂණ භාවනාවේ නිරතවන්න ඕන. අපි පළමුවෙන් කල්පනා කරමු අනුස්සය ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පාඩයක් තිබෙනවා ඒවට දෙක්ෂණේ කුම්පසන කවරා නික්ෂිත සමස්පස්සනතරෝ අවරෝපකාන්තය සමන්නානකෝ භවිෂ්‍යතිති මේ සංස්කාරණ නිද්‍යතේ අනුලෝමකාය පන්තිය සමන්නානකෝ සම්මතනාමං ඔක්කමිස්සතිති මේ සංස්කාරණ නිද්‍යතේ සම්මතනාමං අනත්තම මහණෝ සෝතාපට්ඨ ඵලන්නා සකදාගාමී ඵලන්නා අනාගාමී ඵලන්නා අරහත්කමනවා පච්චිකරිස්සකේතේ නිසං සහනං විද්දේ මහණෙනි මේ යම් කෙනෙක් මුචි සංස්කාරයන් නිසක සම්පන්නතෝ කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් දකිනවා නම් මේ ලෝකේ මේ නිත්‍ය යම් සංස්කාරය නිත්‍ය වශයෙන් යම් කෙනෙක් දකිනවා නම් අන්න ඒ වෙනවා අනුලෝම සංකල්පයන් සම්මානලකෝ භවිෂ්‍යතේ කියන්නේ සංඛානන් දෙකේ මේ අනුලෝම ඥානය කියන එක ලබයි කියන එක කවදාවත් සිදු නොවන එකක්. අනුලෝම ඥානය කියන්නේ විදර්ශනා ඥාන පරම්පරාවේ පවතින ඉහළම විදර්ශනා ඥානය. අනුලෝම ඥානය පමණක් නෙවෙයි අනුලෝම සංකල්ප කියන එකට අදහස් වෙන්නේ සියලුම විදර්ශනා ඥාන විශේෂයෙන්ම අනුලෝම ඥානය. මාර්ගඵල ප්‍රතිවේධ කියන එක ප්‍රශ්නේ නාන කලමතාවක් තියෙනවා. අර සමස්තය කුච්චල දක්වා දස්සනාන දෝමනාවට අන්දෝලමානයි. ඊපස්සේ බෝධි භෝඥාන එනවා බෝධි භෝඥාන ඇතුළු ඒකාන්තේම මාර්ගයකට ලැබෙනවා. සෝවාන් සබදාගාමී ආදී. එමෙන්න සම්මය අන්දෝලමානය අපතවා ගැනීමට නම් හේන සංස්කාර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අපට අවබෝධ වීමකින් ලැබෙන්නට ඕන. සිතන සංස්කාර නිත්‍ය වශයෙන් දකිනවා නම් යම් කෙනෙක් යම් කිසි යෝගාවකේ ඔහුගේ සිත තුළ මේ අනුලෝමක ඥානය අනුලෝම ඥානය ඇති වෙනට ඉඩක් නැහැ. ඒක මේ සංස්කාරම් විද්‍යුත් කවදාවත් සුදු නොවන දෙයක්. මේ අනුලෝම ඥානය නැත්නම් අනුලෝමකාර සංකල්ප අසමන නාමකයේ කියන සමන්නාලක නොවන සම්මත ඥාන ඔක්කොම ඉස්සෙටි මේ සංඛාන විද්‍යුත් මේ සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිවේ මාර්ග ප්‍රතිවේද කරයි කියන එක කිසිදා සිදු නොවන දෙයක්. ඒ මාර්ග සෝවාන් සකදාගාමී ආදී මාර්ග පිට නොකවාගෙන සෝවාන් ඵලය සකදාගාමී අනාගාමී අරහත් කියන ඵල ඇතිවීම කියන එක මේ සංස්ථානම් විද්‍යති එයක් සිදුදා සිදු නොවන දෙයක්. එම නිසා මේ සියලුම සංස්කාරයේ විස්සේ පුරා පැතිරී ඇති අප දකින්නට ඕනේ අනිත්‍ය වශයෙන්. අනිත්‍ය සංඥාවේ මුල් නිස්සේන අද වසන්නට ඕනේ. නැත්නම් අනිත්‍ය සංඥාවෙන් දැකී යන ආකාරයෙන් අපි සම්මර්ථනය කරන්නට ඕනේ භවනාවට නිරතවන්නට ඕනේ ඒ දකින්න ආකාරයෙන්. මේ මාගේ දේශනාව සමහර විට අප කවදාවත් සමහර විට මේ අප දෙලින්න කියන්නේ අපි මේ මේ භවනා අධ්‍යයනය ලැබලා තියෙනවා. අපි ධර්මය ඉදිරිපත් කරනවා. මේකේ මේකෙන්වත් ඇයට අභිකාමත්ම නිදර්ශනාවේ ලාභාල ලක්ෂණ අවස්ථාවකට අත්දැකීමක් කල්මනාකාරක කියන්නට අදහස් කළා. අවුරුදු 12කට පමණ උදේ ලැබුණු එක. මේක කියන්නේ සම්පූර්ණවකාන්නේ මේ ඇයට මේ අනිත් සංඥාව මොක විශ්ේ කරා පතරවා ගන්නට හැකියි යන අදහස දෙන්න කරගෙන පමණයි ඒක අපි ප්‍රකාශ කරන්නේ. අනුමෝදක සාධනයක්. මේ කණිතක ලාභාලේ ලක්ෂණයක්. අප කලින් ආරම්භයේ සක්මන් භාවනාවේ ඉතිරි සිටිනකොට ඒ සක්මන් දෙකක සිටවා තිබූ අරණියගතම මල් ලැබුණා. වෙනදාටත් මේ මනසම දකින අය වතුරන නම් පුදා සමහරට සමාධිය සතිය ප්‍රඥාව දුන්නේ එනිසාද එකපාරට දැක්කා ගහතුන් මලක් එතනවා වැටලා තියෙනවා ඊට වඩා පරිච්ඡ මලක් සමග ඒකම තියෙනවා. ඊටත් එහා ඊටත් එහා පරිච්ඡ මලක් තිබෙනවා. මේ විලාගේ මලකුත් එහා තියෙනවා. දසදෙසෝ සසවර අසවා බලනකොට දසේ තියෙනවා කිසි දෙනෙක් මාන තියෙනවා. ඒකම මාන තියෙනවා. කොහොත් තියෙනවා. කොහොත් වලට මූලික අවස්ථාව කොටස් තියෙනවා. අර මේ කොටස් තුන තුන දෙකේම සමහරවල් වැටිලා සමහර කොළ සමහරකට මෙකුසු කොළ විලාසක් වෙලා උසාවක් කොළ තවත් එහාට විසල්නාමයට පස්සේ සමහර කොළ නිකන් උඩට පාටට ගෙවෙන්න අද. ධනෙත් තියෙනවා ඒ කොළ. පහ පාටන කොළක් තියෙනවා, සබ්දේ කොළ පාටිනක මෝරක කොළක් තියෙනවා, ලපට කොළක් තියෙනවා. කොළයක් මතින්මත ඔන්න මෙන්න පස්සේ තිබෙන කොළක් තියෙනවා. මට පේනවා දැන් මේ සියලුම දේවල් විසල්නාමයේ විසල්නාමයට පත් වෙලා. ඔහොත් කියන තිබුණු සත්‍යය සිටීගෙන එන සත්‍යයකට නෑ. සිටීගෙන එන සත්‍යයේ තිබුණු සත්‍යය සිටිලා තියෙන මලේ නෑ. ඒක විපත්තු. සිටිලා තියෙන මල පරිහින්දෙන එනකොට නෑ. වැටිච්ච මලේ සත්‍යය ඊට ටිකක් උහා තිබුණු සත්‍යයෙන් නැතිලා. ඒ අන්තිමටම පදවාසියක් වගේ වේදෙන දුකපාදයෙන් කියනකොට අර සියුම සත්‍ය නැතිලා. මේ දුඹුරු පාටට පස්සේ වේදා කියන මල පතුල පොළවටම පත් ගහේ තියෙන කොළත් ඒ වගේ මුල් අවස්ථාවේදී තිබුණු කොළය ලක්කොටි අවස්ථාවේ තිබුණු මුත්තු මුත්තු මෝරණකට නැතිලා ගියා ක්‍රමයෙන් මේවා විපත්ති භාවයට විපරිණාමයකට පත් වෙලා දැන් කොළේ කුදිනවා ඉතල වැටෙනවා ඒකත් ඒ පැත්තෙම පවතින එන්දෙන්ම අනිත්‍යයෙන් විතර නාමයට පත් වෙනවා. මෙසේ ක්‍රමයෙන් විතර නාමයේ විතර නාමයට යන මේ කුල දුමුණු පාස්තරයන මේ විලක් කරේලා. ඒවත් නැවත පස් භාවයටම පත් වෙනවා. මේ කලින් යම් සාකල් තිබෙනවා. ඒ සියලුම වල කුලවල පැතිරෙන මේකයි. මේ කලින් යම් සාකල් මල් තිබෙනවා. ඒ සියලුම මනෝලෝක සිදුවන ඉරණමක් නෑ. මේ සමනක් නෙවෙයි මුළු විශ්වයේම මුළු ලෝකයේම සංසාර දස්කලන් මැදේ සෑම දස්කලන් වලම ඇති මල් ගෙඩි කොළ කොළ ස්වરૂපයේ නෑ. මේ අරදී තම අපලාව විනාශලා කාලේ ගියාට පසු විනාශලා පොළොවට පත් වෙලා මේ කියන මොද පොත්ත ගෙවි ගොස් පස්සේ ජීවිතයෙන් දිරදිලා දිරදිලා යන පොළොවටම පස් වෙනවා. මේ ආගමේ තියෙන සියලුම දසත් මෙලෙසින්ම පොළොවට පස් වෙනවා. අනෙක් ඒට යනවා. මුළු පොත්තේ භූමිය තුළම යන සා දස්සද්ද මේ සියලුම දස්සවලට සිදුවන මේ මේමයි. දැන් මේක පැතිරෙනවා මේ අනිත් සංඥාව. පොළොව මත යම් කිසි දෙයක් නිර්මාණය කරලා ඇතනම් ගොඩනැගිලි ආදී දේවල් ඒ සියල්ලම දෙමාස් වෙනවා. දැනට අවුරුදු 10ක් ගානක පොඩිදී තිබුණු ගොඩනැගිලි කිසිවක් පද නැහැ. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින නිලයේ තිබුණු මේ සාමනාගාමී පූර්වාගාමී වෙන අතිවිශාල ඒ විහාරාගාම අධනේ ඒ වෙන අක්ෂාවකක තමයි දක්නට ලැබෙන්නේ. අනුරාධපුර වැනි ස්ථානයේ ගොඩක් ගියා නම් අවුරුදු 10ක් ගානකට තිබුණු ගොඩනැගිලි වල නටබුන තමයි අපට දැක්ම ලැබෙන්නේ. අද මේ පොතම මත යම්පා බින්දින ගොඩනැගිලි පිටේ නම් මේ සියල්ලටත් සිදුවන එයල් ඒවා නිරකින් විපරිණාම වෙලා අනිත්‍යයට යනවා පොළොවටම පත් වෙනවා. මේ පොතේ මට යන්තාත්පත්වත කියන කෝම්‍යාගේ පටන් අලියාගෙන විශාල සත්‍යයන් දක්වා ඒ සියලුම සත්‍යයන් දැක ගන්නට නෑ. කෝම්‍යෙක් කෙනෙකුට ගන්නට ගත්තොත් විස්තර අවස්ථාවේ තිබුණු පස්සේ සම්පූර්ණ නැති වෙන පැතික් වෙනකොට ඒ තත්ත්වය තවත් නැති වෙන දුක් වෙනකොට ක්‍රමයෙන් මේ කතා නැවලා නැවතත් සුළුවට පස්සේ අනිත් කෙනෙකුට ගත්තත් විශාල ඕම් මොහොතේ තිබුණු තරම් කලක් දුපාවස්ථාව කරන වැඩි වැඩි විපරිණාමයකට පත් වෙනවා. මේ වෙනකොට තිබුණු ලක්ෂණ ඒ අනුභවයේ හෝ ඒ අන්තකවාමයේ හෝ කියන්නේ ලොකු වෙනකොට ලොකු වෙනකොට තිබෙන්නේ. කාලය අපි වැඩෙන ඒ විශාල සත්‍යයම නැරිලා පොළොවටම නැවත පස් වෙනවා. මේ ලෝකේ යම් පාත්‍රික සංස්කෘතිය සිටිනා එලෙස මෙලෙසින් මේ ආකාරයෙන් අනිත්‍යයෙන් විපරිණාමයට පත් වෙනවා. මේ ලෝකේ යම් පාත්‍රිකයේ ඇත්තට තියෙන නොපෙනෙනා වූ අද්විතමාන භූත කොටස් නම් ඒ සියලුම භූත මෙලෙසින්ම විනාශ වෙනවා මරණය නැති වෙනවා. ලංකා කපාදපත්යන්ට දිනන යපාතපත්තු ඒ කාන්තේම නම් සදාකාලික වශයෙන් අපායට එන්නේ ඒ අයගේ කාල පිටලලා ඒ අපායට සත්‍යන්නේ ආර්ථ දෙවිලා ඒ පත්‍යත් නැති යනවා ඒ ලෝකවල දිවිවල සිටිනම් මේ දිවිරු අද දකදා මේ ලෝක කලාකම ආලෝකමත් කරගෙන ගමන් කළත් අද අමොත්තේ අනුභව කළත් සමහර විට හිතෙන විට අමොත්තේ නෙවේ අසෘති බලවල ලැබෙන ශ්‍රේෂ්ඨම භාවයට පත්වන්න පුළුවන්. ආලෝකමත් අඳවල් දිනුවට දීගෙන දැවෙන හේතන් ගල් දෙන්නට පුළුවන් සියලුම දේවරු එලෙසින් අනිත්‍යද යනවා. සියලුම භූත මේ භක්මියෝ ලෝකේ යන්තා සිටින ඒ සියලුම භක්මයන්ගේ ජීවිතත් මෙතින් අනිත්‍යකපත් වෙනවා. ඉහළම බ්‍රහ්ම ලෝකයේ වයස ආයු කාලය කල්පතු 4000ක්. මේ කල්පතු 4000 වලට සත්පුරුෂයන් දෙන්න අනිත්‍යත්වයේ වෙනා වගේ අනිත්‍ය යන ආකාරය තියෙනවා. කල්පතු 4000ක් එක තත්ත්වයක සමානයි. මේ තත්ත්වයේ නැහැ ඊළඟ තත්ත්වය වෙනස් වෙනවා කියනවා. මේ විදිහට සමාගයේ සූත්‍රයේ වාහන සියලුම සංස්කාර අනිත්‍යය කියන්නේ විපරිණාමය කියන්නේ දෙමින්ම ඒ ඒ කටලුවාදී දහසවල තියෙන පරිවර්තනයේ ආකාරයෙන් බලනවා. අනිත්‍ය සංඥාව වැඩෙනවා ඒකට. සමාගයේ පනතක් සම්බ ලෝකය. පනත ශබ්ද වෙනවා. සමහර විට පිළිවෙත් පොන්දරේ කෑදමන ශබ්දයක් නැත්නම් කුරුල්ලෙක් හඳන ශබ්දයක්. අතුරු ගමන්න ඒ ශබ්දේ නැති වෙනවා. අරණිය මල්ලේ සුවඳ දැනෙනවා ඒ සුවඳ එතනම කියලා නැති යනවා. මේ විදිහට කනට දිවට නහයට ශරීරයට අමවන හමවන යම් සාකරණයක් නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ යන සියලුම දේවල් නිවන් ප්‍රේම වෙනස් වෙන වෙනස් වෙන අනිත්‍ය යනවා. දැන් සමානී ලෝක බඩ සමාධිය රූපවල සංස්කාරයේ මානසික මානසික තිබෙන කර්තය අලල රූප කර්තය කරමින් වැඩි වැඩි මෝරම මෝරම වෙනස් ස්වરૂපයකට පත් වෙනවා. ලකඩ ස්වરૂපයේ අවුරුදු 10 12 වෙනකොට නෑ. 10 12 පස්සේ අවුරුදු 30 තමයි වෙනකොට නෑ. 30 තමයි පස්සේ නෑ 50ට වෙනකොට 70 වස්තු වෙනකොට තවත් වෙනස් වෙනවා. මේ රූප කොට මරණයට පත් වෙනවා. මැරිලා උදිමුලා මෙන්නලා කුණේලා ඕතත් කලබලා දිරදරා දිරදරා කුණු කුණු කුණු කුණු යන පොළොවට පස් වෙනවා මේ රූපවල තමාගේ යන්ත්‍රයේද බාහිර රූපේ යන්ත්‍රාත්මක සිටින මේ සියලුම සත්‍යන්නේ සියලුම මනස්කන්ධේ රූපවල ස්වභාවයක් නැහැ. තමාගේ වේදනාව මේ වෙලාවේ තියෙන වේදනාවකේ සියලුම වේදනාවල් මොහොතින් මොහොතම නැති යනවා. සුඛ වේදනාවක් ලැබුණත්, දුක් වේදනාවක් ලැබුණත්, මදහස් වේදනාවක් ලැබුණත්, ඒ සියලුම වේදනා අනිත්‍ය වෙනවා. අතීතයේ තිබුණු වේදනා තුළින්ම අනිත්‍ය දෙයක්. දැන් පවත්නා වේදනාවක් මෙලෙසින් අනිත්‍යට යනවා. අනාගතයේදී ඇතිවිය යම් වේදනාවක් ඇතනම් ඒ සියලුම වේදනාවලට සුදුරන්නේ ඒ වේමයි. සමාධි වේදනාවේ අර්ථයේද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 හිතට පහළ වෙන යම් සාක්ෂිතුනි සංස්කාර ධර්ම අනිත්‍යය යන සමාන්‍ය පමණක් නෙවෙයි හේතුම සත්‍ය රූපයේ තියෙන සත්‍යන්නේ ඊටෙදී සංඥා අනිත්‍යයෙන් අනිත්‍ය යන අතීතයක් නිසායි වර්තමානයක් නිසායි අනාගතයෙන් සිදුවන මේ ආකාරය දැනෙන තැන විඥානවල මේ ආකාරයෙන්ම අනිත්‍යය යන ඇහැට පේන රූප දැකපු පිට අනන්ත සබ්දයක් වෙනකොට නෑ කනට ශබ්දයක් ඇහිලා ඒ දැනගත්තු සිට ඊළඟ ශබ්දය ඇහෙනකොට නෑ. නාසයට ගඳ ගන්නවට දැනෙන සිතක් එතනම නැති වෙනවා. දිවට හසු දැනෙන සිතක් ඒවා නැති යනවා. කායට ස්පර්ශ දැනෙන සිතක් නැති යනවා. මනසට ධර්මාර්මණය සිතක් ඇති ඇති නැති නැති යනවා. සමාගයේ ලෝකයේ නෙමෙයි බාහිර ලෝකේ නම් සාක්ෂාත් වෙනනම් ඒ සියලුම සත්‍යයන්ගේ මේ නාමස්කන්ධය මෙලෙසින් මේ ආකාරයෙන් මනසේ ගමන් කරනවා.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 පැහැදිලිව දක්නට ලැබෙනවා මේ ලෝකේ කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නට නැහැ නිත්‍ය වශයෙන් ගන්නට නැහැ නිත්‍ය වශයෙන් ගන්නට නැහැ ඔහු මේ සියලුම සංස්කාර ඒකාන්තයෙන්ම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කිසිම සංස්කාරයක් නිත්‍ය ස්වરૂපයෙන් දකින්නේ මුළු නිත්‍යම එකම අනිත්‍ය සංඥාවෙන් දැකී යන සත්‍යයක් උද්ගත වෙනවා මේදී අතීත සංස්කාර වර්තමාන සංස්කාර අනාගත සංස්කාර අධ්‍යාත්මික සමාධි සංස්කාර බාහිර සමාධියෙන් පිටව සංස්කාර අජීවී සංස්කාර සජීවී සංස්කාර තමයි සම්බන්ධ සියලුම දේවල් මෙලෙසින් අනිත්‍යයෙන් අනිත්‍ය යනවා මුළු විශ්වයම කිසිම තැනක කිසිම සංස්කාරයක නිත්‍ය ස්වરૂපයක් අපට දක්නට ලැබෙන්නේ නැහැ මෙන්න මේ සත්‍යය මුළු විශ්වයම අනිත්‍යයෙන් නැති යන ආකාරය දකින්නකොට මුළු විශ්වයම අලුත් ලෝකයක් බවට මේ මොහොතේ පවතින මේ ලෝකයේ ඊළඟ මොහොතේ වෙන්නේ මේ මොහොතේ යම් සාපකරියා හෝතේ ගෝවායන දහස් වතරින් මේ විශේෂ දීයත්න ඊළඟ මොහොත වෙනකොට පවතින්නේ මේ මොහොතේ කියන ඒ පකරියා හෝතේ ගෝවායන නෙවෙයි මේ මොහොතේ යම් තාක් නාම සංඥා මේ සත්‍යයෙන් මේ සිත්වල පවතින නම් වේදනාවක් හෝ සංඥාවක් හෝ සංස්කාරයක් හෝ විඥානයක් ඊළඟ මොහොතේ කොට ඒ වේදනා සංඥා සංස්කාර විඥාන නැතිවී අලුත් වේදනා සංඥා සංස්කාර විඥානය කොටලන එතකොට මුළු විශ්වයේ විශ්වයන ආකාරය සැනසෙට දිනනවා මේ ක්‍රමයේ පමණයි ලෝකයේ පවතින පරම ලෝකයේ ඊළඟ ස්ථනයේ වෙනකොට සම්පූර්ණයෙන්ම අලුත් ලෝකයක්. අලුත් රූප ලෝකයක්, අලුත් නාම ලෝකයක්. නැත්නම් අනිත් රූපස්කන්ධයක් අනිත් වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතරයි. මෙන්න මේ සත්‍යය අභිධර්මවල වෙන ප්‍රශ්න. මොනවද පිළිපොරාම කියන පිළිපොරාම සංස්කාර අනිත් සංඥාන ගැටි යනකොට කිසිම සංස්කාරයක් කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් නැති යනකොට අප සිටින්නේ උත්සාහනගාමී විපස්සනා අවස්ථාවේ. උත්සාහනගාමී විපස්සනා අවස්ථාව කියන්නේ උත්පත්තන භූමියේ නැගී සිට ආර්ය භූමියට යෑමට නැගී සිටින අවස්ථාව කියන එකයි උත්සාහනගාමී විපස්සනා. උත්සාහන උත්පත්තන භූමියේ සිටිනවා ආර්ය භූමියට යෑමට නැගී සිටින අවස්ථාව. මේ සත්‍යය අපට ඇති කරගන්නට පුළුවන් අපේ සමාධි අපේ ප්‍රඥා අපේ සති කියන ගුණධර්මයන් ජීවම වෙලා ඇතිවෙනවා. ඒ ජීවිතයේ බිම අදාළයි. උපදේශන මහත්සේ වදාළ භාෂාවක් මේ කියන්නේ සමාධි ධර්ම. අබ්බේසංඛාරා අනන්තා සේකදා අන්නා සත්‍යති සබ්බේ සංඛාරා අනිත්‍යසේ යදා සම්මා යපස්සති මේ ලෝකයේ තියෙන සියලුම සංස්කාර අනිත්‍යයි නම් විටක සංඥාය පස්සතේ විදර්ශනා ඇතින දකිනම් අත්ථ නිමින්දති දුක්ඛේ අන්න ඒක මේ දුක්ඛෝ සංස්කාරයන් කෙරෙහි නිමින්දති කලකිරීමකට පත් වෙනවා ඒත් ලබ්බෝ විසුද්ධියා විසුද්ධිය සඳහා නිර්වාණය සඳහා තිබෙන මාර්ගය යයි. මේ අනිත්‍ය සංඥාව හරියට මේ ආකාරයෙන් මොනිස්සේ කරා ප්‍රතිමුණාන විරායයන් වාගේ අපසිත තුළින් මතුවන්නට ඕන කුමක්ද නිබ්බුදාන පස්සනාව. අසන්නින් දිතේ දුක්ඛේ ඒක නිසිතේ කලකිරීම ඇති වෙන්න ඕන. නැත්නම් අනිත්‍ය සංඥාවේ අදුපාඩුවක් තියෙනවා. අපිට කලකිරීමක් ඇතිවන්නට ඕන මුළු විශ්වයේම පවතින සියලු සංස්කාරවලදී. නන්දිය නැත්නම් සත්‍යයකට තෘෂ්ණාව අපේ සිතින් දිලිහි යන්නට ඕන. මේ ආකාරයෙන් මුළු විශ්වයේම මේ අනිත්‍ය ලක්ෂණයෙන් ඇති කියාද පසුව මනමින් අවබෝධ වන්නට ඕන අපිට මේ සංස්කාර කෙරේ මොනවද තෘෂ්ණාව කියන සත්‍යයකට තෘෂ්ණාවක් ඇති කරගන්න මේ සංස්කාර වල තුල මොනවද කියන්නේ දැන් තියෙන මේ සියලුම සංස්කාර මේ ඊළඟ මොහොතේ නැති වෙනවා. මේ නැති වෙන සංස්කාර වලට මොන ප්‍රශ්නාවක්ද? මේක මේ සත්‍යයකට ප්‍රශ්නාව ඇතිවෙන හේතුව මේවා නිත්‍යයි නිත්‍යයි නිත්‍යයි කියලා බැලුවම බස්නාලද වැරදි සංඥාව. වැරදි ආකල්පය, වැරදි දෘෂ්ටිය. මේ වැරදි දෘෂ්ටි වැරදි ආකල්ප වැරදි සංඥා අපේ සිතන මේත වචන ගිලින්නේ අනකොට මේ වාසයේ තියෙන සත්‍යයක තෘෂ්ණාවක් දැනෙන්න යන්නට ඕන. මොකද රතාව මොහොතේ තුලින් ඒ සුබ වෙන නිසා. මේ සියලුම සංස්කාර වලින් අනිත්‍ය නම් මේවට මොනවද අපි සත්‍යයක තෘෂ්ණාවක් ඇති කරගන්නේ. සමාගයේ සිය ලෝකයේ ගැන සමාගයේ සිය වස්තුන් ගැන සත්‍යයක තෘෂ්ණාවක් ලෝකයට ඇති වෙනවා. සමාගයේ දෝදරම් අඹදරම් ඒ වගේම සහෝදර සහෝදරයන් මිත්‍රයන් ඉදකලන් ගේදර දැන් සියලුම අදීවිය කදී වස්තුන් කෙරේ සත්‍යය තුළ තෘෂ්ණාවක් ඇති වෙනවා. මේ ඇතිවන තෘෂ්ණාව නැති වුණාට මේ වස්තුව මේ පුද්ගලයන් වලකින් අපට පවත්වන්න පුළුවන් කමක් නැහැ. කිසිදාකේ ප්‍රසිද්ධ නොවන දෙයක්. අපගේ අප අපේ අපේ ජීවිතයේ ප්‍රශ්නාවෙන් දැනෙන අපේම සහෝදර සහෝදරයන් සමග අපේම දුකටම හද ප්‍රමාණයක් දෙකක් යනකොට අපේ මන පරම සතරම් භාවයට පත් වෙන්න පුළුවන්. ඊළඟ මරණ මව මරණ සත්‍යයටමත් සමා අදින් කරන මේ දරුවෙක් පත් වෙන්න පුළුවන්. සමා අදින් කරන මව්පියන් මේ සත්‍යයේ අනිත්‍ය නිසාම සමා විනාශ කරන ස්වરૂපයක දුනත් ඒ මව්පියන්ගේ මනස වෙනස් කරන්නට පුළුවන්. අද අද මොන ජීවිතේ පුරාම ආදරෙන් බැඳී සිටිනා කියලා කිව්වට ඒ ආදර බැඳීම් සමහරට වෙනකොට සම්පූර්ණයෙන් නැති විනාශ වන්නත් පුළුවන්. ඒකයි අනිත්‍ය ස්වરૂපය. එහෙම නැතුව කිසි දෙයක් නිත්‍ය වශයෙන් පවතින්නේ නැහැ. යම් කිසි සම්බේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යම් කිසි දෙයක් ඇති වුණා නම් ඒ සෑම ඇතිවිච්ච දෙයකම ස්වરૂපය නිරෝධ ධම්මං නිරුද්ධ වී යන ගතියයි. විනාශ වී යන ගතියයි නැති වී යන ගතියයි. ඒක ඉක්මවන්නට පුළුවන් සත්‍යයක් ලෝකයේ තියෙන සංස්කාරවල නැහැ. යම්කිසි සම්බේ ධම්මං සම්බන්තං රූප ධම්මං මේ ලෝකේ අන්දයක් තිබුණා නම් ඒ හේතුවම ඇති වූ දේවල ස්වરૂපය විරුද්ධ වී යන ස්වરૂපය කියන අවබෝධයක් ඇතිවෙන්න ඕන. එතකොට යන්තම් භෝතං සංකතං කලෝක ධම්මං සමහත්මං පරිද්දති තේ සංස්කාරං විද්‍යතෝ. ඒකෙන් හටගත් සංකතෝ යන්තා ධම්මේයං සම්මත මම කලුද්දීටි එක කවදාවත් නැති නොවේවා හැදෙන්නේ නැතුව පවතිනවා කියන එක කිසිදාවත් සිදුවන්නේ නැති දෙයක්. මෙලෙස අපේ බාහිර ලෝකයේ සංස්කාර සමානයේ සංස්කන්ධේ පවත්නාවු සියලු සංස්කාරයේ සත්‍ය වශයෙන්ම කලකිරීමක් ඇතිවන්න ඕනේ නිරායාසයෙන් ඇති කරගන්නවා නේ ආනන්දනේ මේ සංස්කාර කෙරෙහි අපි කලකිරෙන්න තෝරන කලකිරෙන්න තෝරන කියලා සිතිවිල්ලක් එකතු ගැනීම නෙමෙයි මේ අදහස් කරන්නේ මේ අනිත්‍ය සංඥාව මැනවින් වඩනකොට ඒ තුළින් નિરાයාසයෙන් අපගේ සදවත සතුටෙන්ම මතුවන්නට ඕනේ මේ නිබ්බිදාව මේ කලකිරීම ඒ නිබ්බිදාව කලකිරීම මතුවීම තුළින් අපේ දුක්ඛල පවත්නාව සම්පේතික දුක්නාව අනුමන්නට ඕනේ නැත්නම් අනිත්‍යානුපස්සනාව සම්පූර්ණ වෙලත් නැහැ නිබ්බිදානුපස්සනාව සම්පූර්ණ වෙලත් නැහැ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 අද සිටින මේ සියලුම වස්තුන් සහ සියලුම පුද්ගලයන් අපට ඒකාන්තයෙන්ම අත්හරින්නට පිළිවෙනවා කිසිම විකල්පයක් අපට නැහැ. මේ පස්සේ හරියට අවබෝධ වෙනකොට මේ සංස්කාරයේ ස්වરૂපය විමසින් අනිත්‍ය ඥාන බව ගැටෙන යනකොට කිසිම සංස්කාරයක් නැති වශයෙන් නොදකින විට අපට කලකිරීමක් එදායාසයෙන් අපලසතුලින් ඇති වෙනවා ඒකයි නිත්‍යදාන පස්මන් භාවින්තෝ මන්දෙන් පදයට කියන්නේ මන්දිය වූතෝ දෙලේ යනවා. මන්දිය කියන්නේ සත්‍යයක ප්‍රශ්නාව අපේ සිින් ඈත් යනවා. මේ නිසිදාන පස්සනා විරාදාන පස්සනා පදනස්සබ්බාන පස්සනා කියන අනුපස්සනාවන් එකිනෙකට බොහෝ සම්බන්ධයි සම්පයි. සමහරට වෙන කරන්නට බැරි තත්ත්වයේ සම්මිත භාවයක් තිබෙනවා. මේ කලකිරීම ඇති වුණාට පස්සේ අපිට විරාගයක් ඇතිවන්නට ඕනේ. විරාගය කියන්නේ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 මේ සංස්කාර කෙරේ ඇලෙන්නේ අනුකිතවත් නිසා නෙවෙයි අපතල වැරදි අවබෝධයක් තියෙනවා මේ සංස්කාර කෙරේ ඇලීම හොඳ දෙයක්ද ඒක අපලම සබාගත යුතු දෙයක් කියලා. අපගේ දවුවන්ට ඇලෙන්නට ඕනේ අපගේ මෞඛ්‍යයන්ට ඇලෙන්නට ඕනේ සහෝදර සහෝදරයන්ට ඇලෙන්නට ඕනේ එහෙම හදහසක් අපගේ සිත තුළ තියෙනවා. ඒක වැරදි සංඥාවක්. වැරදි ආකල්පයක්. වැරදි දෘෂ්ටියක්. මේ දෘෂ්ටිය ඉවත් කරන්නට ඕනේ මේ නිරාගාන පස්සනාව තුළින්. ඇත්ත වශයෙන්ම මේ ඇලීම තුළින් අපට දැක කර දුන්නේ සංස්කාර දුක්ඛ ස්කන්ධය. අතීතයේ සියලුම සංස්කාර කෙරෙහි අපි ඇලුනා ඒ ඇලීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ සංස්කාර දුකෙන් අපි නිමක් වුණා. අනන්ත ප්‍රමාණ බුදුර ලෝකේ පහළ වුණා අපට නිවන අත්දකින්නට බැරි වුණා කොමත් නිසාද? මේ සංස්කාර කෙරෙහි ඇලීමේ සිටම නිසා මේ මාත ඇලෙන්නට ඇලෙන්නට සංස්කාර සංස්කාර ලෝකේ සංස්කාර ලෝකේ නැවත නැවත ගැට ගැටෙනවා. මේවට ඇලෙන්නට ඇලෙන්නට දුකින් දුකටම පස් වෙනවා. මේවට ඇලෙන්නට ඇලෙන්නට සංස්කාර සංයෝජන වලින් ගැට ගැටෙනවා. මේ ඇලීම ඒ කාන්ත වශයෙන්ම අපි දුකටපත් කරන දෙයක්. අපි මේ සංස්කාර වලින් ඇලුනත් මේ සියල්ලම අපලත් කරනවා. අපපත් කරන සිදුවෙනවා. මේ සංස්කාරකේ නෑදුනත් අපිට මේ සියල්ලම අත්හරින්නට වෙනවා. මේ අනිත්‍යන උපස්තනාව නිසාම මේ අනිත්‍ය වශයෙන් දැකීම නිසාම මේ ඇලීම අපට පහසෙන්ම ඉවත් කරගන්නට පුළුවන් වෙනවා. මේ ඇලීම ඉවත් කරගන්නේ නැතුව සංස්කාර අපහැර මතින් නිවනක් අපිට ලබන්න බෑ. ඇලෙන්නේ සංස්කාරය. ඇලෙන් කරුණු ලබන්නේ සංස්කාරය. මේක හොඳට පැහැදිලිව තේරුම් කරගන්න ඕනේ. ඇලීම කියන්නේ සංස්කාරයක් අපි ඇලෙන්නේ සංස්කාරවලට සංස්කාරවලට ඇලෙන්නේ මේ සංස්කාර අතහරින්නට අපේක්ෂාවක් තියෙනවා නම් මේක වැරදිවම කියනවා. සංස්කාර අතහරින්න නැතුව නිවන ලබන්නට බෑ. සංස්කාර නිරෝධයක් අපි අත්දකින්නට ඕන. නාම රූප නිරෝධයක් අපි අත්දකින්නට ඕන නිවන අත්දකින්නට නම්. ඒ නිසා මෙන්න මේ විරාමයේ හතරට තුනෙන් මතුවී එන්නට ඕන. මේවා සියල්ලම අනිත්‍යයි. මේවට බැඳීම නිසා මේවට ඇලීම නිසා සංස්කාර දුක තමයි පත් වෙනවා. නිවන අපි ඈත් වෙනවා සසරේ අපි ගැටගැහෙනවා මේවා ඇලිමකට ධම්මද එහෙම නැත්නම් නොඇලිමකට ධම්මද ඒ කාමයෙන් නිසකයෙන් මේවා කෙරෙහි කිසිම ඇලීමක් අපගේ සංකාන තුළ තිබෙන්නට හොඳ නැහැ නිරපේක්ෂකවම කිසිම අපේක්ෂාවක් සහිතවම මේවා සියල්ලම අත්හරින්නට ඕනේ කියන හැඟීම මේ අනිත්‍ය අනුපස්නාව හරියට ක්‍රියාත්මක කළොත් අතොත් වලින් මතුවන්නට ඕන එසේ මතවලොත් අපට කියන්නට පුළුවන් මේ අපේ අනිස්ථාන පස්නාව සාර්ථක වශයෙන් පිළිලා විභාගාන පස්නාව සාර්ථක වශයෙන් පිළිලා නිබ්බිදාන පස්නාව එලෙසින්ම වැඩිලා තියෙනවා. මේ අත්හැරීම තමයි පටිච්චසමුප්පාදාන පස්සින් නැත්නම් පටිච්චසමුප්පාදාන පස්සනන් භාවයෙන්තෝ ආදානං සජාතිය. අපි මේ බාහිර අජීවී වස්තුන් සජීවී වස්තුන් සමාධි ලෝකයේ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 මේ ඇලීම නිසාම ඇත්තෙන්ම අපි අල්ලන්නේ අන් කිසිවක් නෙවෙයි දුකමයි. මේ ඇලීම නිසාම අපිට දුකමයි ඇතිවන්නේ. මේ ඇලීම සිදෙන සාකල් සංස්කාරයන් උපාදාන සංස්කාරකේ පවතින උපාදාන සිදෙන සාකල් අපි නිවෙන ඈත් වෙන අපිට නිවන ලබා ගන්නද බෑ. මේවා අනිත්‍යද යන මේවා තුළින් මේ මේ කිසිම සුඛ ප්‍රීතික තෘෂ්ණාවක් ඇති කරගන්න සුදුසු නෑ. මේවාට ඇලෙන්නට සුදුසු මේ සියලුම ධර්ම අපි අතහරින්නට ඕන අතහරින්නට ඕනේ කියන අමංක පදපතෙන් මතුවෙන අවබෝධය ඇතිවනොත් අපට පුළුවන් මේ සංස්කාරය සිතින් අත්හරින්නට ආදානම් පදහති උපාදානන් අත්හරින්න පුළුවන්. මේ ආදානයේ අත්හරින්නේ නැතුව සංස්කාර අත්හරින්නේ නැතුව විසංස්කාරගත වූ නිස්වාණයක් අපට සාක්ෂාත් කරන්නට බෑ. දැන් අපිට පැහැදිලිව තේින්න ඕනේ මේ දක්වා නිස්සාන පස්සනාවන ඉස්පර්ශ කළා නම් මේ බුදු විච්ඡේ පාපනාව කියනම සංස්කාර ලෝකය ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යය. ඒ වගේම මේ සංස්කාර කෙරෙහි යම් කිසි සත්‍යයකට ප්‍රශ්නාවක් තිබුණා නම් යම් කිසි රාගයක් තිබුණා නම් යම් කිසි අල්ලා ගැනීමක් ආදානයක් උපාදානයක් තිබුණා නම් ඒක දුක්ඛ සංදේශ සත්‍යය. අපට අවබෝධ වෙන්න ඕනේ. ඇයි ඒක තුළින් දුක ඇති වෙනවා? නැවත නැවත සංස්කාරයේදී මේක සිදු වෙනවා. එහෙමනම් මේකේ කාන්තේන දුක්ඛ සම්දේශක්‍ය වශයෙන් අපට අවබෝධ වන්න ඕනේ. දැන් දුක්ඛ සත්‍ය දුක්ඛ සම්දේශක්‍ය මේ අනිත්‍යම පස්සනාව තුළින් අපි අපේ හද තුළින්ම අවබෝධ කරගන්නවා. මේ සංස්කාර පරිපාලනාව මේ ප්‍රශ්නාවේ අතහැරීමක් මේ රාගයේ අතහැරීමක් මේ ආදානයේ අතහැරීමක් ඇතනම් අන්න ඒ තමයි දුක්ඛ නිරෝධ ගාමී පස්සදාන සත්‍ය නිවන් යන්න පුළුවන් මාර්ග සත්‍ය කියලා ඒකත් අපිට අවබෝධ ගන්න ඕන. අන්න ඒ අවබෝධය ඇති වුණාට සතුව ඒ කියන්නේ මුල් විශ්ේම පාපනාව කියන සංස්කාර අනිත්‍ය වශයෙන් දැක්කාට පසුව ඒ අනිත්‍ය සංස්කාර කියන්නේ දුකක් වශයෙන් අවබෝධයක් හසුව මේ ඇති වූ අනිත්‍ය සංස්කාරයේ කිසිම සත්‍යයකට ප්‍රශ්නාවක් ඇති කරගත නොහැකි මේවා කෙරෙහි කිසිම රාගයක් ඇති කරන නොබත යුතුයි. මේවා කිසිසේ ඇල්ලිය නිරු ධම්ම යන අවබෝධය ඇති වුණාට පසු මේක දුක්ඛ සමුදය වශයෙන් වැටුණාට පසුව මේවා කෙරෙහි පවස්නාව තෘෂ්ණාව ඇතහැරීමත් මේවා කෙරෙහි පවස්නාව රාගය ඇතහැරීමත් මේ ආදාන ඇතහැරීමත් නිරෝධගාමී පට්ඨබාවකත් කියන වචනාන්ට පසුව අපට පුළුවන් නිරෝධානුපස්සනම් භාවිතෝ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 අර අවබෝධය ඇති වුණාට පසු විශේෂයෙන්ම කායાનුපස්සනාවේ නිරත වීම සුදුසුයි ඒක පහසු නිසා වේදනානුපස්සනාන ධම්මාන කියන අනුපස්සනා කවරක්වත් සුදුසුයි නම වඩා සුදුසුයි කායાનුපස්සනාවේ නිරත වීම ආස්වාස්වාස්වාසෝ සින්දීමකින් හෝ නැත්නම් මනසට භාවනාව හෝ නැත්නම් දෙතිස්කනක කොටසයන් හෝ එහෙමත් නැත්නම් මේ පසවිලාසෝ තේජෝ ආයතන වශයෙන් බන් භාගවස්ථාන කම්මස්ථානී හෝ අපි නිරත වෙනවා. නිරත වෙනකොට අපි බලන්නේ මොනවද? මෙලෙස අනිත්‍යයට යන ආකාරය. උදාහරණයක් කියව සානාපාන සති භාවනාවේ නිරත වෙනවා. ආස්වාද කරනකොට ඇතිවන කාය පාස්වාද කරනකොට නැති වෙනවා. ඉන්දියෙන් හැටින් ගන්නකොට කපා කළොත් වෙනකොට තිබෙන ශරීරය හැටිනකොට නැති වෙනවා. අපට ඒක සමාධිය ප්‍රඥාව දිනවල පැහැදිලිවම දකින්න පුළුවන්. ආස්වාද කරනකොට නැත්නම් පින්දෙනකොට තිබුණු ශරීරයේ තිබෙන ඇති දැනෙන වේදනාව හැකිරෙනකොට නැත්නම් ආස්වාද කරනකොට නැති වෙනවා. වේදනාව අනිත්‍යද යනවා. ආස්වාද කරන සංඥාව ප්‍රාස්වාදයි කියනකොට නැති වෙනවා. පින්දෙනවා කියන සංඥාව හැකිරෙනවා කියනකොට නැති වෙනවා. සංඥා සම්බන්ධ වෙන අනිත්‍යද යනවා. මේවා දැනෙන දැනුම් දැනුම ආස්වාද දැනෙන දෙන්නේ දැනෙන සිංහින් දැනෙන දෙන්නේ මේ ආදී සියලුම දෙනුම් මේ දිනාමක් නැති යනවා මේවා අල්ලා නම් සිටියේ තියෙනවා නම් ඒ සිටියේ එතනම එතනම දෙන්නේ අනිත්‍ය දැනන මෙන්න මේ අනිත්‍ය දැනන අපි බල බල බල බලා සිටිනවා පංචස්පාදානස්කන්ධයේ සෝධ්‍යඥාන පස්සේ විරදී මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැක දැක දැක දැක බල බල බල බල මේ භාවනාවේ නිරතව මෙහෙම මෙහෙට වෙනකොට සමුදේ අපෙන් ගිලිව යනවා. මොකද්ද සමුදේ කියන්නේ? ඇතිවීමේ හේතුව කුමක් ඇතිවීමේ හේතුව? දුක ඇතිවීමේ හේතුව එකකින් අනිත්‍යයෙන් භාවනාවට ගන්නා ලද අරමුණු ඇතිවීමේ හේතුව. එන උදාහරණ වශයෙන් අපි කියමු පෙන්දීම තුළින් අරගෙන භාවනාව කරනවා. මේ පෙන්දීම තුළ මොනවාද තේරියන්නේ? සමහර විට ආස්වාද ප්‍රාස්වාද භාවනාවේ යෙදී සිටිනා ඔන්න ශරීරයේ සමහර කොටස් නැති යනවා. දැන් මෙතන අපේ සිිතෙන් මෙහෙම කොටස අපේ මනසට නැති ගියයි කියන්නේ. එහෙනම් මේ අත්දැකලා තියෙනයි සිටිනා මෙතන භෝගේ සියයන්ම වැටෙනවා. නැත්තම් අසක්ම කෙනින් යනවා. ඒ ආස්වාද ප්‍රාස්වාද වැටීමට තිබුණු හේතුව නැති වී යාම නිසා ආස්වාද ප්‍රාස්වාද නැති වෙනවා. අත අපේ මනසට වැටහීමට තිබුණු හේතුව නැති වී යාම නිසා අපේට අත නොඇති යනවා. ඒක නම් දීප කතාව. දැන් මනෝ උත්පත්තිය කියලා එකක් තියෙනවා මනසෙන් උත්පත්ත කරනවා. අපේ මනසෙන් උත්පත්ත කරන අපේ ඇඟේ තියෙන මේ අත උදාහරණයක් අපි මේ කතා කරන්නේ. මේ මනසේ තියෙන උත්පත්තිය අතින් සම්පූර්ණයෙන් ගිලිුණාට පස්සේ ඒ සමුදේ නැති වුණාට පස්සේ අත අපේ ශරීරයට අපේ සිතට නොඇති යනවා. හිතට හිත මනස මනස විශ්වාස වෙනින් පවතිනවා. ඔන්න එතකොට හිත අපේ මනසට වැටෙනවා. මේ මනෝ ස්පර්ශයේ විසින් ගිරිවී යනකොට හිත අපට මනසට නැගෙන යනවා. මුළු කයම අපට ස්පර්ශ වෙනා මනසින් මනෝ ස්පර්ශයක් ලැබෙනවා. මේ මනෝ ස්පර්ශ නිරෝධයේ ඇති වෙනකොට මුළු කයම අපට නැති යනවා. හිතට නොගැටී යනවා. මේ කය දුකට වැටීමේ හේතුවක් තිබුණා නම් සමුදයක් තිබුණා නම් මේ නිරෝධාන් පස්සනා වඩනකොට ඒ සමුදේ මෙලෙසින් අනිත්‍ය නැති වෙනවා. සමුදයන් සදාති. දැන් කය අපි හිතමු හිතේ කොටස හිත නබුණේ හිත පෙනෙන පිළිවෙල සම්බන්ධයෙන් යම් කිසි හිතේ සංස්කාර ගොඩක් ඇති වුණා නම් හිත මනසට වැටෙන නිසා ඒ සංස්කාර හිත නොකෙන්නේ ගියාට පස්ව එකක් පස්සේ වන්නේ. මනසේ චිත්ත සංඛාර ඇතිවීම තමයි දුක්ඛ සම්බේධකත්වය කියන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා. සංස්කාර නිද්ද වෙන්නේ මේ ප්‍රතිසං විඥානීය නැවත උපදින එක නැති වෙනවා. අපේ අකාරණ කරගෙන යන සංස්කාරයක් වුණා නම් ඒ සංස්කාර උසල් සංස්කාර නිදී අපි විශේෂණ ගණන් ගන්න. ඒ සංස්කාර අත සම්පූර්ණ හිතට නැති ගියාට පසුව නිරුද්ධ වෙනවා. මුළු කයම අරමුණු කරමින් යම් කිසි සංස්කාර ගොඩක් අපේ සිත තුළ ජනිත වුණා නම් මේ කය සම්පූර්ණ නිරදෝවාට පසුව ඒ කය අරමුණු කරමින් පවත්නා වූ චිත්ත සංස්කාර ඇති නොවන නිසා සමුදේතනින් නිරුද්ධ වෙනවා. ඒක නම් කියන කතාව. මුළු කයම මෙලෙසින් නිරුද්ධව ගියාට පස්සේ නා රූපකය අල්ලාගෙන සංස්කාරයක් වන්නේ නැහැ රූපකය පිටට අරමුණු වන හේතුවක් නැති වී යනවා රූපකය අරමුණු වීම තුළින් යම් කිසි දුක්ඛ සංදයක් පහළ වීමට ඇතනම් සංස්කාර ගොඩක් පහළ වීමට ඇතනම් ඒ සමගයත් එලෙසින් නැති වී යනවා නිරෝධාන් පස්සනම් භාවින්තෝ සමුදයන් පදහති නිරෝධාන් පස්සනාව භාවිතා කිරීමෙන් මෙලෙස සමදය අපේ සිටින දුරු යනවා දැන් මොකද ඉතිරෙන්නේ දැන් ඉතුරුවන්නේ රූපස්කන්ධය සම්පූර්ණ නිරුතුණා නම් නාමස්කන්ධයේ පැවැත්ම. නාමස්කන්ධයේ පැවැත්මක් පවතින දෙතරාසයක් තියෙනවා. ඒ සමුදේ නිවුණා නම් නාමස්කන්ධයේ පැවැත්ම නිසා යම් සංස්කාර කොටක් ජනිත වෙනවා. ඒ සංස්කාර කොටක් නැති වුණා නම් අපිට ඒ නාමස්කන්ධයේ පැවැත්මේ නිරෝධයක් අත්දකින්න පුළුවන්. ඒ විරෝධයේ අත්දකිනකොට කලින් නාමයේ විරෝධයක්, පසුව දැකූ රූපේ කලින් දැකපු රූපේ විරෝධයක්, පසුව දකින මේ නාමස්කන්ධයේ නිරෝධයක් මේ නාම රූප දෙකේම නිරෝධය අත්දකිනකොට සමුදය දුක්ඛ සමුදය තමයි ප්‍රහාණය වෙනවා. මේ මාර්ගයේ දැසුදු සුදු අන්දමේ අන්වේදී නිරෝධ සත්‍ය අපේ සිතට අවබෝධ වෙනවා. මේ අනුපස්සනා පද තුළින් පළමු අනිස්සාන පස්සන ආදී මේ දුක්ඛ සත්‍යය හසු කරලා පෙන්නනවා. නිබ්බිදාන විරාගාන පටිච්චසමුප්පාදාන පස්සනාවලින් ඒ නන්දිය රාගයේ ආදානයේ දුක්ඛ සංදේශ සත්‍ය වශයෙන් පෙන්වන්න කරනවා අවබෝධ වෙනවා. මේ නන්දිය මේ රාගය මේ ආදානි ප්‍රහාණය කිරීම දුක් නිරෝධ ගාමී පත්පදාවි සත්‍ය වශයෙන් අපට පැහැදිලිව වැටහි යනවා. මේ නිරෝධාන පස්සනා මෙලෙසින් වැඩි නිසා මෙලෙසින් සම්පේ සත්‍ය ප්‍රමාණය වූ මේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්න පුළුවන් බව අපට අවබෝධ වෙනා සත්‍ය අපි අවබෝධ කරගත්තා වෙනවා. සියද කල්පනා කළේ දුක්ඛානුපස්සන අනාත්මානුපස්සන සියල්ලම ප්‍රකාශ කිරීමට දැන් වේලාව 9:05යි. අපකරණ එකක් තමයි එන්නට කතා කරන්නේ. එනිසා අපි මේ අද මෙතන නවත්තමු. අනිත්‍යානුප අපි මේ දක්වා ප්‍රකාශ කළේ සමග්ද අනිත්‍යානුපස්සන භාවිතා කරන්නටය. මේ අනිත්‍යානුපස්සන භාවිතා කිරීම තුළ නිත්‍ය සංඥාව නිත්‍ය කියන වැරදි සංඥා විපල්ලාසය අයින් කරන්නට ඒ අයින් කිරීම තුළින් විරාගයක් ඒ වගේම සත්‍යයේ කියලා ප්‍රශ්නාවක් ආදානයක් තිබේ නම් විරාගාන නිබ්බිදාන පරිස්සබ්බාන පස්සනාතුම මේවා අයින් කරන්නේ සමුදයාන මේ නිරෝධාන පස්සනාව තුළින් සංස්කාර නිරෝධය දැකලා සමුදය ප්‍රහාණය කළ නිර්වාණ සාක්ෂාත් කරන්නේ කියන එකයි මේ කතාවේ සිද්ධ අදහස. අත වශයෙන්ම මේක සම්පූර්ණ වන්නේ දුක්ඛානුපස්සනාවත් අනාත්මානුපස්සනාවත් ප්‍රකාශ කළොත් තමයි මේකේ භාගයක් අඩුයි. මේක සතර සම්පූර්ණ නෑ. වේලාව මැද නිසා අප මෙතන මේ දේශනාව නවත්වන දැන් පූර්ව කොට කරලා අපි භාවනාව පටන් ගමු. දැන් බුදුරජාණන් වහන්සේ ධම්ම රත්නයට සංඝ රත්නයට පස්සේ බුදුරජාණන් වහන්සේ ආර්යයන් වහන්සේලා යම් කුසල දක්ෂ දුනා නම් කායික වතුන යන කුන්දරේ මේතා ඒ සියලුම වැරදිවලට අපි සමාව ගමු. අපගේ කය සිත වචන යන තුන්දරේ අතීත සංස්කාරයේ පටන් මේ මොහොත දක්වා මෙලොව පහළ සියලුම සම්මා සම්බුද්ධාණන් මහන්සේලාට යන වදක් තිබුණේ නම් ඒ සියලුම වැරදිවල සම්මා සම්බුද්ධාණන් මහන්සේලාගෙන් මම සමාව අයදින සමාව අයදින සමාව අයදින සියලුම කටයුතු බුදුරජාණන් වහන්සේලාගෙන් දෙන සමාව අයදින සියලුම හේසත් ධම්මරත්නයන් මහන්සියගෙන් මම සමාව අයදිනේ අස්කාර සුද්ධ සංඝරත්නයන් මහන්සියලාගෙන සුදු සමාවලද සමාව අයදිනේ නිවන් දුක් පාතෝ කවරකෝ යම් කිසිවක් දක්වන්න සිටින වචනයන් අපි සංසාරේ පටන් මේ මොහොත දක්වා සිදුවියත් නම් ඒ සියලුම වැරදිවලටත් මම සමාව අයදිනේ මාතේ අන සම්පාවන්නට සමාවන් ඒක්වා මාගේ මේ ජීවිතයේ සම්මා සම්බුද්ධ රත්නයේ පූජා කරමින් පූජා කරමින් පූජා කරමින් මේ ජීවිත පූජාමය කුසලාන සංසේ බලයෙන් මාගේ භාවනාවට යම් පළබෝධ ධර්මයක් ඇත්නම් මේ සියලුම පළබෝධ ධර්ම භෝධි බුදු වේවා මාගේ භාවනාව සම්පූර්ණ වීමට සාර්ථක වීමට හේතු බුත වෙන මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් මාගේ සංකානකෝ දියුණු වේවා අදාළ මේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල මට ලබා ගැනීමට හැකියාවක් පත් වේවා කියලා අධිෂ්ඨාන කරා දැන් බුද්ධානුස්සතියක් අසුභයක් මරණයක් මෛත්‍රියක් වෙන ආදී පහක කාලයක් ඇතුළත මෙහෙම කරන ඒ භාවනා සතරක් භාවනා හතර. අප කියන කොට ඒ ගැන සිතිවිලි සිතින සීපත් කරන්න. බුද්ධානුස්සතිය. ඕ භගවා ඉතිසේ පරිමන්න ඕ භගවා ඉතිසේ සම්මා සම්බුද්ධෝ

ඕ භගවා සුඛේ අනුසංසරෝ සුදමනසාරේ ඕ භගවා සුඛේ සක්ඛාදී නමස්සානං ඕ භගවා සුඛේ බුදුනන්දෝ ඕ භගවා සුඛේ බුදුනන්දෝ සිල්කුල භාවනා මේ කොටස් සමාන්‍ය තුන පොඩට සතියාකාරී පිටන්න. අත්ථේ නසන්නේ මනසාවේ කේසා මනසරේ දේ සුන්නනම් සෝසුනන් සෝපකේතමනස අත්ථේ නසන්නේ මනසාවේ කේසා මනසරේ දේ දුම් නම් ඕකන සෝපසපන්නත අදනස්සේ සනාසන්නන පාවේනස්සා ඉන්නසරේ නිය නම් ඕකන සෝපසපන්නත අදනස්සේ සනාසන්නන පාවේනස්සා

ඉදිරියට යන ආකාරය දක්වන්න තියෙනවා. මෙන්න සාදේ

මෙන්න සාරියේ වේලෝ දින දෙක තුනම සෝ පිට නොකලේනම් අතිමංගලං නාසෝ සුඛදමන සුඛදං සාද නාසයෙන් මංගලං නාසෝ සුඛදමන සුඛදං සාද දැස්සමින් මංගලං නාසෝ සිදි කුල් සංසකබ අනුරුණ සාද မနုဿာတိတေမနုလလနာသဟာဘိယသမသေပုတ္တေနသာဒေမနုဿာတိတေစိတ်ေဝနာအသုတိမောသာအာဒီသမသေသာဒေ කෙනෙකුට කෙනෙකුට වීමට වටින සිරම සම්බන් අතිශයින් පරම දුක්ඛන් සම්බාරේ සම්වන්නේ මේ ආදී සතරපුරුන් සාතයන් යන්න සිවුනා වූ මන පරිණිතේ ඒකාන්තයෙන් පිළි කුල්ය පිළි කුල්ය පිළි කුල්ය මනස කුලප්පක් කියලා වදින සමාධිය මනමනේ තමයි ඉදිරියෙන් ඇති ආකාරය දැන් කොතන දකින්න මාමදීදී නිවිතේ අන්නතරේ මරණය නතරේ ජීවිතය අනන්තයි මරණය අනන්තයි